අද දින මේ පින්වත් පිරිස තුල්ලෝකාගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේලා මහා සංඝරත්නයේ මහා ගුණ නිර්මිතව වැඩ සිටිනවා සමානෝචී කරගෙන මේ උතුම් පොහෝ දිනෙහි සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණේ කරගෙන නිවන් සාක්ෂාත් කර ගැනීමේ පරම අදිෂ්ඨානයෙන් පේවා සමාදානයෙන්මයි බලාපොරොත්තු වන්නේ. ඒ නිසා මේ පඳුවන්නා මේ උත්තම අවස්ථාවේදී ඒ උතුම් සම්මා සම්බුදු පියාණන් වහන්සේලාට උතුම් ශ්‍රී සත් ධර්ම රත්නයේට උතුම් මහා සංඝ රත්නයේට පළමු අග්‍රසේට නමස්කාර සිද්ධ කරමින් වන්දනාමාන පූජා සත්කාර සිද්ධ කරමින් ඒ ජීවමානව වැඩ සිඳිනවා සමානව ඊටාම් ගෞරව සිත් ඇති කරගෙන අපි අද මේ උතුම් පේවා සමාදානෙ සිට කරන්න බලාපොරොත්තු වෙමු. එසේ සිහි කර ගනිමින් අනන්ත අප්‍රමාණ වූ දිව්‍ය බ්‍රහ්ම අමනුෂ්‍ය සතර වර්ගයේ ඥාති මිත්‍රාදී කොට්ටාද ලාංශ ලෝකවාසී සෑම සියලු සත්වයෝද අපාද මේ යම් ශාන්තියක් ශාසන මාර්ගයෙන් උදා කරගන්නේද ඒ ශාන්තිය හේම උදා කරගනිත්වා ඒ සියලු කටයුතු තම තමන් කරගත්තා සමානව සී කරගනිත්වා කියන මේ කරුණා මෛත්‍රී අදිෂ්ඨානය තබලා අපේ තුන් ලෝකාග්‍රව වත්තසේටෝ සම්බුදු පියාණන් වහන්සේලාට උතුම් වූ ශ්‍රී සත් ධර්ම රත්නයේ උතුම් වූ මහා සංඝ රත්නයේ මේ අග්‍රසීත මහා නමස්කාරය සිද්ධ කරනවා කියා සිහි කරින් පළමු නමස්කාරය සත් ගායනා කරන්න සාදුකාර දෙන්න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 මහා මෛත්‍රී සිල් ජලාශයන් ලොවට විහිදුවා වදාලා උද නව ලෝකෝත්තර ශ්‍රී සද්ධර්ම රත්නේ නැමැති සදාම් අමා පානියන් ලොවට විහිදුවා වදාලා උද මේ සම්බුදු පියාණන් වහන්සේලාගේ අප්‍රමාණ වූ සිසිල් පාන ප්‍රණීත පාන ගුණස්කන්ධයන්ට ගෞරව පහාර පූජා වශයෙන් අද මේ සිසිල් පානයන්ගෙන් ප්‍රණීත පානයන්ගෙන් මෙවන් උපහාර පූජාවත් සිදු කරන්න බලාපොරොත්තු වෙනවා කියා සිහි කරගන්න ඕනේ. ඒ වාගේම යග්‍රසීත වන්නා වූ කරුණාමෛත්‍රී සිසිල් ජලාශයන් අවලෝකෝත්තර ශ්‍රී සද්ධර්ම රත්නේ නැමැති සදාම් අමා පානියන් ලොවට විද්‍යාමාන කරමින් ගෙනෙන්නා වූ මහා සංඝ සංඝරත්නී අප්‍රමාණ වන්නා වූ සීසිල් පාන ප්‍රණීත පාන ගුණයන්ට ගෞරව උපහාර පූජා වශයෙන් අද මේ සීසිල් පානයන්ගෙන් ප්‍රණීත පානයන්ගෙන් මේ මහා සංඝරත්නී අධිසල පූජෝ උපහාරය සිද්ධ කරනවා කියා සිහි කරගෙන සම්බුදු පියාණන් වහන්සේලා අග්‍ර කරගනිමින් මේ මහා සංඝරත්නී අධිසල පූජා කරන්නාසේම වේවා කියා සිහි කරමින් මේ ගාථා රත්නී සත්‍යයනා කරමින් මේ සීසිල් පාන ප්‍රණීත පාන පූජා කරන්න සාදුකාර දෙන්න සුගා සුගන්ධං සීතලං කප්පං පතන්න මధుරං සුභං පානීය මිතං භගවා පතිගන්හාතු මුත්තමං සුගන්ධං සීතලං කප්පං පතන්න මధుරං සුභං පානීය නීතං භගවා පතිගන්හාතු මුත්තමං සුගන්ධං සීතලං කම්පං පතන්න මధుරං සුභං පානීය නීතං භගවා පතිගන්හාතු මුත්තමං සාදු සාදු සාදු අප්‍රමාණ ගුණදී සම්මා සම්බුදු පියාණන් වහන්සේ රතු මහා සංඝරත්නී ජීවමානව වැඩ සිටිනවා සමානෝ සීකරගෙන ඒ ජීවමානත්වයේදී අවශ්‍ය වන්නා වූ ආයුෂ වර්ණී සැපේ බලේ පරිභාන ඥානී කියන කාරණා පහ කැටි කර පූජා කරනවා සමානෝ මේ මහා භෝජන පූජෝපහාරයෙන් ගින්වන් උපහාර පූජාවක් සිදු කරන්න බලාපොරොත්තු වෙන ඒ සම්බුදු පියාණන් වහන්සේලා අග්‍රතරින මහා සංඝරත්නී අභිෂේක පූජා කරනවා කියා සීකරගෙන මේ අග්‍රශේෂ මහා භෝජන පූජෝපහාරයන් විසේ පූජා කරන්න මේ ගාථා රත්නී සත්‍යයනා කරන්න සාදුකාර දෙන්න අධිවාසීතුනෝ භන්ති භෝජනං පරිකක්කිතං අනුකම්පං උපාදාය පටිගන්හාතු මුත්තමං අධිවාසීතුනෝ භන්ති භෝජනං පරිකක්කිතං අනුකම්පං උපාදාය පටිගන්හාතු මුද්දමං අධිවාසීතු නොභන්ති භෝජනං පරිකප්පිතං අනුකම්පං උපාදාය පටිගන්හාතු මුද්දමං සාදු සාදු සාදු ඒ වාගේම පළතුරු අවල්පත් ආදී වන්නා පූජා වන්ද කැල පූජෝ පහරතුළු සියලු ආකාර වන්නා පූජාව උපනාමික පූජා වශයෙන් සිහි කරමිතේ පූජා කරනවා කියා එසේ මේ සම්බුදු පියාණන් වහන්සේ දාත්‍ර කරගනිමින් මහා සංඝරත්නය අභිෂද පූජා කරනවා සමාන සිත් ඇති කරගෙන මේ ගාථා කප්නී සත් ගායනා කරන්නේ උපනාමික පූජාවකින් පූජා කරන සාදුකාර දෙන්න අධිවාසේතු නොබන්තේ භෝජනං උපනාමිකං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තමං අධිවාසීතු නොභන්ති භෝජනං උපනාමිකං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තමං අධිවාසීතු නොභන්ති භෝජනං උපනාමිකං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තමං සාදු සාදු සාදු අප්‍රමාණ දහම් සුවඳින් ගුණ සුවඳින් යුක්ත ලෝට දහම් පදයෙන් ලෝට ලෝට දහම් පදයෙන් සාන්තිය උදා කර දුන්නා වූ ශ්‍රීමක සුගන්ධ ගුණයක් ඇද්ද ඒ සම්බුදු පියාණන් වහන්සේලාගේ වන් ශ්‍රීමක සුගන්ධ ගුණයන්ට ගෞරව පහාර පූජාවදීන් අතේ පසෙන් අද මේ ඖෂධීය සුගන්ධවත් ඇහැ පූජෝ පහාරයකින් මෙවන් උපහාරයක් කරන්ටයි බලාපොරොත්තු වන්නේ උපහාර පූජාවක් සිද්ධ කරන්ටයි බලාපොරොත්තු වන්නේ කියා සිහි කරගන්න ඕනේ ඒ වාගේ මේ ශ්‍රී සුගන්ධවත් දහම් වදන් ගුණ වදන් ලොබට විද්‍යාමාන කරමින් ගෙනෙන්නා මහා සංඝරත්නයේ උතුම් මුග සුගන්ධ ගුණයේද ගෞරව උපහාර පූජාවකින් අද මේ සුගන්ධවත් ඇහැ පූජාවකින් වන් උපහාර පූජාවක් සිදු කරන්ටයි බලාපොරොත්තු වන්නේ කියා සිහි කරගෙන ජීවමාන වූ සම්බුදු පියාණන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නය අභියස ඒ සම්බුදු පියාණන් වහන්සේලා ආශ්‍රය කරගනිමින් මේ ඖෂධීය සුගන්ධවත් දහත් පූජෝපහාරයකින් මෙවන් උපහාර පූජාවක් සිදු කරනවා කියා සිහි කරගෙන මේ ගාථා රත්නයේ සත් ගායනා කර පූජා කරන්න සාදුකාර දෙන්න නාගවල්ලි දලු ප්‍රේතං සුන්න පූග සමායුතං තාම්බූලං පතිගන්හාතු සතං පූජේමි දන්දිනෝ නාගවල්ලි දලුපේතං තුන්න පූග සමායුතං තාම්බූලං පතිගන්හාතු සතං පූජේමි දන්දිනෝ නාගවල්ලි දලුපේතං තුන්න පූග සමායුතං සාම්බුලං පතිගන්හාතු සතං පූජේමි දංගිනෝ සාදු සාදු සාදු අනන්ත ගුණ ඇති සම්බුදු පියාණන් වහන්සේලා ශ්‍රීමත් දහම් ඖෂධ ගුණ ඖෂධ ලොවට විද්‍යාමාන කර දේශනා කරවදාලා ඒ ශ්‍රේෂ්ඨ වන්නා වූ දහම් ඖෂධ ගුණ ඖෂධ ඇතුළු කරන්නා වූ ලෝක සත්‍යයන්ගේ කායික මානසික රෝගාබාධිය පවා සංසිඳී යනවා ඒ වාගේම අති දුෂ්කර වන්නා මේ සංසාර රෝගයේ මේ භව රෝගයේ සහ මුලින් කෙලවර කරමින් සදාකාලික නිරෝගී භාවයටපත් වූ ආවන් නිවන් සාක්ෂාත් කර ගැනීමේ මහා සාන්තිය උදා කර දෙනවා. ඒ බඳු සාන්තියක් ගෙන දෙන ධම්ම ඖෂධ ගුණ ඖෂධ වලට විද්‍යාමාන ක්‍රබදාල සම්බුදු පියාණන් වහන්සේලාගේ ඒ අප්‍රමාණ ගුණයන්ට ගෞරව උපහාර පූජා වශයෙන්ද ඒ වාගේ මේ ධම්ම ඖෂධ ගුණ ඖෂධ වලට විද්‍යාමාන ක්‍රමින් ගෙනෙන්නා මහා සංඝ රත්නයේ අප්‍රමාණ වන්නා වූ ඖෂධ ගුණයන්ට ගෞරව උපහාර පූජා වශයෙන්ද ඒ සම්බුදු පියාණන් වහන්සේලාද මහා මහා සංඝරත්නයගියද මේ මහා ඖෂධ පූජෝපහාරයෙන් වන් උපහාර පූජාවක් සිදු කරනවා කියා සිහි කරගෙන මේ ගාථා රත්නයේ සත්ගායනා ක්‍රමේ මහා ඖෂධ පූජෝපහාරයෙන් සිදු කරන්න සාදුකාර දෙන්න අතිවාතේ තුනෝ බන්තේ වේසඤ්ඤං පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තමං අදිවාසීතුනෝ භන්ති භීතං පරිඛප්පිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුද්දමං අදිවාසීතුනෝ භන්ති භීතං පරිඛප්පිතං අනුකම්පං උපාදාය පටිගන්හාතු මුද්දමං සාදු සාදු සාදු හේතුම සම්මා සම්බුදු පියාණන් වහන්සේ රතු මහා සංඝරත්නී ජීවමානව මහා ගුණයෙන් නිර්මිතව වැඩසිඳිනවා සමානෝ සීකරගෙන මෙතේ මේ මහා පූජ්‍යෝපහාර සිද්ධ කරනවා කියා සීකර ගන්න ඕනේ මේ වාගේ මේ ශේෂී කරගනිමින් අත් පරිස්කාර පූජා කුසු පිළිකර පූජා ඇතුළු සියලු ආකාර පරිස්කාර පූජාවන් ඇතුළු චීවර පින්දපාත හේනාසන පියාණන්පත් කියන මහා සිව්පසයන්ගෙන් ඒ උතුම් සම්බුදු පියාණන් වහන්සේ මහා සංඝ රත්නයේ ඉදිරියේ මේ පූජා කරනවා මේ සියලු ආකාර පූජාව සියල්ල එක විට පූජා කරනවා කියා සීකරෙන මේ ගාථා රත්නයේ සත්‍යයනා කර පූජා කරන්න සාදුකාර දෙන්න අධිවාසීතුනෝ භන්ති සබ්බං සද්ධාය පූජිතං අනුකම්පං උපාදාය පටිගන්හාතු මුත්තමං අධිවාදී තුනෝ වන්තේ සබ්බං සද්ධාය පූජිතං අනුකම්පං උපාදාය පටිගන්හාතු මුත්තමං අධිවාදී තුනෝ වන්තේ සබ්බං සද්ධාය පූජිතං අනුකම්පං උපාදාය පටිගන්හාතු මුත්තමං සාදු සාදු සාදු උතුම් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේලා උදෙසා වේවා උතුම් වූ ශ්‍රී සත්‍තර රත්නිය උදෙසා වේවා උතුම් මහා සංඝ රත්නිය උදෙසා වේවා හිත කය වචන යන ද්වාරත්‍රෙන් කවදා හෝ පටන් මේ මොහොතක් වංශු මාත්‍ර වර්ධා ප්‍රමාද දෝෂයක් වීද ඒ වාගේම ලෝක රත්නින් ගිනි කෙබඳු ආකාරයෙන් හෝ අපතිය වර්ධා ප්‍රමාද දෝෂයක් කෙබඳු ආකාරයෙන් හෝ පිදි වීද ඒ සියල්ල සම්මා සම්බුදු පියාණන් වහන්සේලා විස කමා කරනවා සමානෝසී කරගෙන සමා කරමි සමා කරමි සමා කරමි සමාව ලැබේවා සමාව ලැබීවා සමාව ලැබීවා කියා සෑම දිනම සාදුකාර දෙන්න. උතුම් සම්බුදු පියාණන් වහන්සේලා විසා වේවා උතුම් ශ්‍රී සද්ධර්ම රත්නී විසා වේවා උතුම් මහා සංඝ රත්නී විසා වේවා මහා බෝසතාණන් වහන්සේලා විසා වේවා ඒ වගේම ලෝකවරේතු කෙරෙහි වේවා යම් ආකාර වර්ධ ප්‍රමාදෝෂයක් වීනම් සම්බුදු පියාණන් වහන්සේලා විස මෙහි කමා කරනවා කියා මේ ගාථාගත මේ සත්‍යයන් අක්‍රත කමා කරන්න සාදුකාර දෙන්න. කායේන වාචා චිත්තේන පමාදීන මයාකතං අච්චයං කමනේ භන්තේ භූරි පඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන පමාදීන මයාකතං අච්චයං කමනේ භන්තේ භූරි පඤ්ඤ තථාගත කාලීන වාචා චිත්තේන පමාදීන මයාකතං අච්චයං කමමේ භන්තේ බෝරි පඤ්ඤ තථාගත සාදු සාදු සාදු අද මේ පින්නත් පිළිස සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණේ කරගෙන නිවන් සාක්ෂාත් කර ගැනීමේ පරම අදිෂ්ඨානී තබාගෙන ඒ සම්මා සම්බුදු පියාණන් වහන්සේ තුළු මහා සංඝරත්නය අභිෂේක ඉක්නවා සමාන වූ සීකරින් තාම ගෞරව සිත් ඇති කරගෙනයි මේ අද මේ පෙරව සමාදානීට බලාපොරොත්තු වන්නේ කියා සිහි කරගන්න ඕනේ තමන් අදිෂ්ඨාන කරගත්තා වූ මේ කාලයේ තියෙන මෙතෙක් කාලය ඇතුළු මම මේ පෙරව පෙරව සමාදානව ඒ ආකාරයෙන් නොකඩවර ආරක්ෂා කරගන්න දෙවි අදිෂ්ඨානය තබා ගන්නවා කියා පළමු ඒ කාල සීමාව අදිෂ්ඨාන කරගන්න ඕනේ විශේෂ සීකරගන්න මින් එකින් එක ශික්ෂාංගයන් වටහාගෙන තේරුම් අරගෙන ධම්මෝච යතා ධම්මෝ යත තථා අත්තෝ තථා පරිපජ්ජී තබ්බන් තියෙන මේ සිත බුද්ධ දේශනා පරිදි ධර්මයේ ධර්මයේ හැටියට වටහාගෙන අර්ථවත් තේරුම් අරගෙන ඊට අනුකූලව පිළිපදිනවා කියනවා මේ අදිෂ්ඨානින් නිතෝ කටයුතු කරන්න බලාපොරොත්තු වෙන්න ඕනේ. ඒකින් එක ශික්ෂාපදයන් විග්‍රහ කරලා මෙන්නා දුන්නාට පසුව එසේ විග්‍රහයෙන් තේරුම් අරගෙන ඉබන් ශික්ෂාපදයේදී මම අද මේ අදිෂ්ඨාන කරගෙන මෙබඳු පහළ සීමාව තුළ ආරක්ෂා කරගන්න බලාපොරොත්තු වෙන මේ සමාදාන් වන්නේ කියන අදිෂ්ඨානයේ තබාගෙන සමාදාන් ඉඳ බලාපොරොත්තු වෙන්න ඕනේ. පාණාතිපාතා වීරමණී ශික්ෂාපදයේ මෙසේ වටහා ගන්න ඕනේ. ජීවිතාන්තයේත් ඒ රාතන් වහන්සේ පරපණ නැසීමෙන් එන්න පරපණ නැසීම අතහැර බහා තැබූ දනමුගුරු ඇතුව බහා තැබූ දැල්ලු ගුල් ආයුධ ඇතුව පාපේට ලැජ්ජා ඇතුව බිය ඇතුව දයාවට පැමිණ සියලු ප්‍රාණ භූතයන් කෙරෙහි හිතාන් කම්පාවෙන් වාසය කරන්නේ උන්වහන්සේ අනුගමනය කරන්නා වූ මමද පරපණ නැසීමෙන් වෙන්ව පරපණ නැසීම අතහැර බහා තැබූ දනමුගුරු ඇතුව බහා තැබූ දැල්ලු ගුල් ආයුධ ඇතුව පාපේට ලැජ්ජා ඇතුව බිය ඇතුව දයාවට පැමිණ සියලු ප්‍රාණ භූතයන් කෙරෙහි හිතාන් කම්පාවෙන් වාසය කරමි මේ කියන්නා වූ පළවෙනි ශික්ෂාවින්ද මම මේ රහතන් වහන්සේ අනුගමනය කරේ මේ මාගේ පළමුවෙනි ශික්ෂාපදයයි කියලා තමන් අදිස්ථාන කරගත්ත කාලීන සීකන ඒ කාලය තුළ නොකරපු ආරක්ෂා කරගන්න දැඩි අදිස්ථානයක් තබා ගැනීමෙන් මේ ශික්ෂාපදේ මම කීවාට පසුව කියා සමාදන් වෙන බලාපොරොත්තු වෙන සාදුකාර දෙන්න. පානාති පාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි පානාති පාතා نه دو මේ පින්දුම පළවෙනි ශික්ෂාපදයේ ගමන් අධිෂ්ඨාන කරගත කාලයේදී ඉගෙන මෙසේ සමාදන් වුණා කියලා සිහි කරගන්න ඕනේ. ඒ වගේම දෙවෙනි ශික්ෂාපදයේ මේ ආකාරයෙන් වටහා ගන්න ඕනේ අදින්නා දානා වීරමණී ශික්ෂාපදයේ ජීවිතාන්තයේ තේකේ රාතන් වහන්සේ නුදුන් දේ ගැන්මින් වෙන්න නුදුන් දේ ගැන්මාත හැර දෙන දෙයක්ම ගන්නේ දුන් දේම බලාපොරොත්තු වෙතුව පිරිසිදු ආත්ම පරිහරණයේ කිනුතුව වාසය කරන්නේ උන්වහන්සේ අනුගමනය කරන්නා වූ මමද නුදුන් දේ ගැන්මින් වෙන්න නුදුන් දේ ගැන්ම අතහැර දෙන දෙයක්ම ගන්නේ දුන් දේම බලාපොරොත්තු වෙතුව පිරිසිදු ආත්ම පරිහරණයේ කිනුතුව වාසය අනුගමනය කරමි මේ දෙවෙනි ශික්ෂාපදයෙන් මම මේ රහතන් වහන්සේ අනුගමනය කරමි මේ මාගේ දෙවෙනි ශික්ෂාපදයයි කියලා තමන් අදිස්ථාන කරගත කාලයේ සිහි කරගෙන ඒ කාලය තුල මේ ශික්ෂාපදේ නොකඩපුර ආරක්ෂා කරගන්න දෙවි අදිස්ථානයක් සබාගෙන සමාදන් වෙනවා කියා සිහි කරගෙන මේ ශික්ෂාපදයේ මම කීවට පසුව කියා සමාදන් වෙන බලාපොරොත්තු වෙන සාදුකාර දෙන්න අදින්නාදානා වීරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා sadhu, sadhu. මේ පින්දුතුම ශික්ෂාපද එකක් සමාදන් වුණ අදිෂ්ඨාන කරගත කාලයේ සිහි කරගෙන ඒ වගේම තුන්වෙනි ශික්ෂාපදයේ අබ්‍රහ්මචර්යා වීරමණී ශික්ෂාපදයේ මෙසේ වටහා ගන්න ඕනේ ජීවිතාන්තයේත් එක්කේ රහතන් වහන්සේ අබ්‍රහ්මචර්යාවෙන් වෙන්න අබ්‍රහ්මචර්යාව අතහැර බ්‍රහ්මචාරී වූයේ නීච වූ ග්‍රාම්‍ය වූ කාම ධර්මයන්ගෙන් වෙන්න උතුම් වූ බ්‍රහ්මචාරී ගුණයෙන් යුතුව වාසය කරන්නේ උන්වහන්සේ අනුගමනය කරන්නා වූ මමද අබ්‍රහ්මචර්යාවෙන් වෙන්න අබ්‍රහ්මචර්යාව අතහැර බ්‍රහ්මචාරී වූයේ නීච වූ ග්‍රාම්‍ය වූ කාම ධර්මයන්ගෙන් වෙන්න උතුම් වූ බ්‍රහ්මචාරී ගුණයෙන් යුතුව සුව වාසය කරමි මේ තුන්වෙනි ශික්ෂාවෙන්ද මම මේ රහතන් වහන්සේ අනුගමනය කරමි මේ මාර්ගයේ තුන්වෙනි ශික්ෂාපදයයි කියලා තමන් අදිෂ්ඨාන කරගත කාලයේ සිහි කරගෙන ඒ කාලය තුල මේ ශික්ෂාපදේ නොකඩපුර ආරක්ෂා කරගන්න දෙවි අදිෂ්ඨානය සබා ගන්නවා කියා සිහි කරගනිමින් මේ ශික්ෂාපදයේ මම කීවාට පසුව කියා සමාදන් වෙන බලාපොරොත්තු වෙන සාදුකාර දෙන්නවා අබ්‍රහ්මචරියා වීරමණී සික්ඛාපදං සමාදියාමි අබ්‍රහ්මචරියා may පිළිතුම ශික්ෂාපද තුනක් සමාදන් වුණා හතරවෙනි ශික්ෂාපදයේ මුසාවාදා වේරමණී ශික්ෂාපදයෙන් සේවතහ ගන්න ඕනේ ජීවිතාන්තයේදී කේ රහතන් වහන්සේ මුසාවාදීන් වෙන්න මුසාවාදී අතහැර සත්‍යවාදී වූයේ සත්‍යයෙන් සත්‍යය ගලපා කතා කරන කතා ඇතිව සත්‍යවාදීව වාසය කරන්නේ උන්වහන්සේ අනුගමනය කරන්නා මමද මුසාවාදීන් වෙන්න මුසාවාදී අතහැර සත්‍යවාදී වූයේ සත්‍යයෙන් සත්‍යය ගලපා කතා කරන කතා ඇතිව සත්‍යවාදීව වාසය කරමි මේ කියන්නා සතරවෙනි ශික්ෂා වෙන්න මම රහතන් වහන්සේ අනුගමනය කරමි මේ මාගේ සතරවෙනි ශික්ෂාපද සතියයි කියලා තමන් අදිෂ්ඨාන කරගත්ත කාලයේ තීකරින් ඒ කාලය තුල මේ ශික්ෂාපදේ නොකඩපුර ආරක්ෂා කරගෙන බලාපොරොත්තු වෙන මම කීවාර පසුවේ මේ ශික්ෂාපදේ සමාදන් වෙන බලාපොරොත්තු වෙන සාදුකාර දෙන්න මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා මේ පිළිතුම ශික්ෂාපද හතරක් සමාදන් වුණා. ඒ වගේම කාලය අධිෂ්ඨාන කරගෙන සමාදන් වුණා. ඒ වගේම පස්වෙනි ශික්ෂාපදේ සුරා මීරිය මජ්ජපමා දත්තානා වීරමණී ශික්ෂාපදීම සේවට අහගන්න ඕනේ. ජීවිතාන්තයේත් එක්ක ඒ රහතන් වහන්සේ මදයට හේතු වෙන ප්‍රමාදයට හේතු වෙන ලෝල්ලා ගැනීමට හේතු වෙන යම් සුරාවක් ඇද්ද යම් මේරයක් ඇද්ද ඒ සියලු සුරාවන්ගෙන් සියලු මේරයන්ගෙන් වෙන්ව නිවන්ට හිත පිහිටුවා වාසය කරන්නේ උන්වහන්සේ අනුගමනය කරන්නා මමද මදයට හේතු වෙන ප්‍රමාදයට හේතු වෙන ලෝව අල්ලා ගැනීමට හේතු වෙන සියලු සුරාවන්ගෙන් සියලු මෙහෙරයන්ගෙන් වෙන නිවන්ට හිත පිහිටුවා වාසය කරමි මේ කියන්නා වූ පස්වෙනි ශික්ෂාපදයෙන් මම මේ රහතන් වහන්සේ අනුගමනය කරමි මේ මාගේ පස්වෙනි ශික්ෂාපදයයි කියලා තමන් අදිෂ්ඨාන කරගත කාලයේ තීකරණ ඒ කාලය තුළ මේ ශික්ෂාපදයෙන් නොකඩපුර ආරක්ෂා කරගන්නවා කියන අදිෂ්ඨානින් නිතව මම කියවට පසු මේ ශික්ෂාපදයෙන් සමාදන් වෙන බලාපොරොත්තු වෙන සාදුකාර දෙන්න සුරාමීරය මච්ච පමාදට්ඨානා වීරමණී සික්ඛාපදං සමාදියාමි සාමීරය යාපතනා වූ ආකාරයෙන් ශික්ෂාපද පහක් මෙසේ සමාදන් වුණා කාල අදිස්ථානයක් රෙන් සමාදන් වුණා කියලා සිහි කර ගන්න ඕනේ. ඒ වගේම සායෝනි ශික්ෂාපදේ විකාල භෝජනා වේරමණී ශික්ෂාපදේ මෙසේ වටහා ගන්න ඕනේ. ජීවිතාන්තයේත් ඒකේ රහතන් වහන්සේ විකාල භෝජනයෙන් වෙන්න විකාල භෝජන අතර කාලයේදී ගැලපෙන භෝජන පරිභෝගයෙන් යුක්තවන්නේ. පස්වර භෝජනයන්ගෙන් වෙන්න වාසය කරන්නේ. උන්වහන්සේ අනුගමනය කරන්නා වූ මමද විකාල භෝජනයෙන් වෙන්න විකාල භෝජනය අතර කාලයේදී ගැලපෙන භෝජන පරිභෝගයෙන් යුක්තවන්නේ. පස්වර භෝජනයන්ගෙන් වෙන්න වාසය කරමි. මේ කියන්නේ ගන්නා වූ ශික්ෂාපදයෙන් ඒ රහතන් වහන්සේ අනුගමනය කිරීමේ මාගේ පළවෙනි ශික්ෂාපදයයි කියලා තමන් අදිෂ්ඨාන කරගත කාලයේ සීකරන ඒ කාලය තුළ මේ ශික්ෂාපදේ නොකඩපුර ආරක්ෂා කරගන්න දෙවි අදිෂ්ඨානය තබා ගන්නවා කියා සීකරගෙන මේ ශික්ෂාපදේද මම කීවර පසුව කියා සමාදන් වෙන බලාපොරොත්තු වෙන සාදුකාර දෙන්න විකාල භෝජනා වීරමණී සික්ඛාපදං සමාදියාමි මේ බිඳු යහපත් අන්නා වූ ආකාරයෙන් ශික්ෂාපද සහයක් විසේ සමාදන් වුණ හත් වෙනි ශික්ෂාපදයෙන් විසේ වටහා ගන්නට ඕනේ. නත්‍ය ගීත වාදිත විසූක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විගුරු සනට්ඨානා වීරමණී ශික්ෂාපදයෙන් විසේ වටහා ගන්නට ඕනේ. ජීවිතාන්තයේත් එක්කේ රහතන් වහන්සේ නැටුම් ගැයුම් වැයුම් විසුරු ලැබුම් මල් ගඳ විලවුන් දැරීම් සැරසීම් අධිතන් කිරවීම් ආදී කාය සැරසිලි කාය අලංකාරයන්ගෙන් වෙන්න ඉන්ද්‍රිය සංවර භාවයෙන් වාසය කරන්නේ. උන්වහන්සේ අනුගමනය කරන්නා වූ මමද නැටුම් ගැයුම් වැයුම් විසුරු දැකුම් මල් ගඳ විලවුන් දැරීම් සැරසීම් අධිතන් කිරවීම් ආදී කාය සැරසිලි කාය අලංකාරයන්ගෙන් වෙන්ව ඉන්ද්‍රිය සංවර භාවයෙන් යුක්තව වාසය කරමි. මේ කියන්නා වූ සත්වෙනි ශික්ෂාවෙන් මම මේ රහතන් වහන්සේ අනුගමනය කරන්නේ මාගේ සත්වෙනි ශික්ෂාපදයයි කියලා තම අදිෂ්ඨාන කරගත කාලයේ සිහි කරගෙන ඒ කාලය තුළ මේ ශික්ෂාපදයද නොකඩකොට ආරක්ෂා කරගන්න දෙවි අදිෂ්ඨානය තබා ගන්නවා කියා සිහි කරගෙන මේ ශික්ෂාපදයේම කොටසින් කොටස කියවනවා. ඒ කොටසින් කොටස කියව පසුසත් ගායනා කරමින් සමාදන් වෙන බලාපොරොත්තු වෙන සාදුකාර දෙන්න. නච්ච ගීත වාදිත විසුක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණඨානා වීරමණී විභූෂණඨානා සික්ඛාපදං සමාදියාමි සාදු සාදු සාදු මේ පෙන් ශික්ෂාපද හතක් තමන් අදිස්ථාන කරගත කාලයේ සීගිරින් සමාදන් වුණා කියලා සී කරගන්න ඕනේ. ඒ වගේම අටවෙනි ශික්ෂාපදයේ මෙසේ වටහා ගන්න ඕනේ උච්චාසයන මහාසයන වීරමණී ශික්ෂාපදයේ ජීවිතාන්තයේ තේකේ රහතන් වහන්සේ උච්චාසයනෙන් වෙන්න මහාසයනෙන් වෙන්න උච්චාසයන මහාසයන අතහැර නිහතමානී වූයේ මැස්සක් තන ඇතිරියක් පත්තලක් වැන්දී ඇතුරු කරමින් නිහතමානී වාසයෙන් වාසය කරන්නේ උන්වහන්සේ අනුගමනය කරන්නා වූ මමද උච්චාසයනෙන් වෙන්න මහාසයනෙන් වෙන්න උච්චාසයන මහාසයන අතහැර නිහතමානී වූයේ මැස්සක් සනේත්‍රියක් පත්කලක් වැනි දේ අතුරු කරමින් නිහතමානී වාසීන් වාසය කරමි මේ කියන්නා වූ යටවෙනි ශික්ෂාවෙන් මම මේ රහතන් වහන්සේ අනුගමනය කරමි මේ මාගේ යටවෙනි ශික්ෂා පදයයි කියලා තමා අදිස්ථාන කරගත් කාලයේ සිහි කරගෙන ඒ කාලය තුල මේ ශික්ෂා පදයද නොකඩපුර ආරක්ෂා කරගන්නවා කියන අදිස්ථානින් යුක්තව ඒ තමන් අදිස්ථාන තමන් අදිස්ථාන කරගත් කාලයේ සිහි කරන සමාදන් වෙන බලාපොරොත්තු වෙන සාදුකාර දෙන්න උච්චාසයන මහාසයනා වීරමණී සික්ඛාපදං සමාදියාමි මේ බින්දු අෂ්ටාංග උපසම සූත්‍රාන්තයට අනුකූලවයි මේ පිටවත් සමාදානයේ සිද්ධ කරගත්තේ කියා සිහි කරගන්න ඕනේ. සම්බුදු පියාණන් වහන්සේ දේශනා කර වදාරනා මෙවන් වන්නා වූ ශික්ෂාපද අටකට නවවැනි ශික්ෂාවක් එක් කරගන්නේද මහත්ඵලයි මහානිසංසයි මහත් පැතිරීම් සහිතයි මහත් බැබලීම් සහිතයි කියන ඒක ආකාරයෙන් දේශනා කර වර්ණනා කර වදාලා වූ මේ නවෙන් ශික්ෂාව මේ ආකාරයෙන් මිත්තේන චිත්තේන විහාරාමි යන ශ්‍රේෂ්ඨ බුද්ධ දේශනාවෙන් දේශනා කරවදාරනවා. ඒ නවවෙනි නවවෙනි ශික්ෂාවද අපි ගන්න අරගෙන ඒ ආකාරයෙන් සමාදන් වෙනවා කියා සීකරන්නේ මේ ආකාරයෙන් සමාදන් වෙන බලාපොරොත්තු වෙන මම කීවාට පසු සමාදන් වෙන්න සාදුකාර දෙන්න. මෙතේන චිත්තේන විහාරාමි සාදු සාදු මේ බිනතුන් ශික්ෂා මේ පිළිතුරු ශික්ෂාපද නවයකින් යුක්තවන්නා වූ එන්නගේ නවාංග උපසත සූත්‍රාන්තයන් අනුකූලව මේ බෙහෙවත් සමාදානීය සිද්ධ කරගත්තේ කියා සිහි කරගන්න ඕනේ. ඒ බඳු වන්නා බෙහෙවත් සමාදානීයකින් යුක්ත වුණාද මහත්ඵල වෙනවා, මහාන් සංස වෙනවා, මහත් පැතිරීම ඇති වෙනවා, මහා බැබලීම ඇති වෙනවා, ඒකාන්තයෙන් නිවන් සාක්ෂාත් කරන මහා උපනිශ්‍රේ සම්පත් ලබා දෙනවා. ඒ බඳු සාන්තියක් අග්‍රසීත්‍ය යහපතක් උදා කර දෙන්නා මේ ශාසන මාර්ගය අනුගමනය කරමින් තමන් අද අනිස්ථාන කරගත් ආ කාලයේ ගත කරනවා කියා සිහි කරගන්න ඕනේ. එසේ සිහි කරෙන් අද මේ විද්‍යාහාගත හිතකින් යුක්තව වාසය කරනවා කියා ගත්තා මේ අනිස්ථානයේ පරිදි අනන්ත වූ අප්‍රමාණ වූ ලෝකේ ලෝකේ ලෝක සත්‍යයන් සිහි කරලා කිසිම කෙනෙකුට අත්නු හැර සෑම සියලු ලෝක සත්‍යයන් කිරි මේ මහා මිත්‍යාහාගත හිත පතුරවනවා. කරුණා ගුණය පතුරවනවා, මුදිතා ගුණය, උපේක්ෂා ගුණය පතුරවනවා කියා සිහි කරගෙන මේ මහා ශාන්ති ආශීර්වාදය ඒ වගේම දස දිසාවන්හි අසීමිතව පැතිරේවා. අනන්ත ලෝක සත්‍යයන් කරා විහිදේවා පැතිරේවා කියනවා අදිෂ්ඨාන තබලා ඒ ආකාරයෙන් පතුරවන්න බලාපොරොත්තු වෙන්න ඕනේ. දැන් මේ මිත්‍යාසහගත සමාධිය ඇති කරගනිමින් ඒ මුතුන් මුසාන්ති අනන්ත ලෝක සත්‍යයන් විහිදුවා ගන්න බලාපොරොත්තු වෙන්න ඕනේ. පාරිවින් හැම දිනම නිහඬ වෙන්න සද්ද කරන්න එපා. යහපත් වන්නා වූ ආකාරයෙන් සිහි කරලා මේ කර්මස්ථානයේ මාත් සමග වළඳ බලාපොරොත්තු වෙන්න. පෙරදිග වසන සත්වයෝද පෙර අනුදිග වසන සත්වයෝද දකුණු දිග වසන සත්වයෝද දකුණු අනුදිග වසන සත්වයෝද පසු දිග වසන සත්වයෝද අනුදිග වසන සත්වයෝද උතුරු දිග වසන සත්වයෝද උතුරු අනුදිග වසන සත්වයෝද යට දිග වසන සත්වයෝද උඩ දිග වසන සියලු සත්වයෝ සංසාර දුකෙන් මිදෙත්වා සංසාර සංසාර දාහයෙන් මිදෙත්වා සංසාර සෝකයෙන් මිදෙත්වා සංසාර රාගයෙන් මිදෙත්වා සංසාර බැම්මෙන් මිදෙත්වා සංසාර වේවා නිවන් සුවයෙන් සුවපත් වෙත්වා නිවන් සුවයෙන් සුවපත් වෙත්වා නිවන් සුවයෙන් සුවපත් වෙත්වා පෙර දිග වසන සත්වයෝ පෙර අනුදිග වසන සත්වයෝද දකුණු දිග වසන සත්වයෝද දකුණු අනුදිග වසන සත්වයෝද පසු දිග වසන සත්වයෝද පසු අනුදික වසන සත්වයෝද උතුරු දිග වසන සත්වයෝද උතුරු අනුදිග වසන සත්වයෝද යට දිග වසන සත්වයෝද උඩ දිග වසන සත්වයෝද මේ මමද සියලු සත්වයෝ සංසාර දුකෙන් මිදෙත්වා සංසාර රෝගයෙන් මිදෙත්වා සංසාර වේවා සංසාර දාහයෙන් මිදෙත්වා සංසාර සෝකයෙන් මිදෙත්වා සංසාර රාගයෙන් මිදෙත්වා සංසාර බැම්මෙන් මිදෙත්වා සං සංසාර සයුරෙන් මිදෙත්වා නිවන් සුවයෙන් සුවපත් වෙත්වා නිවන් සුවයෙන් සුවපත් වෙත්වා නිවන් සුවයෙන් සුවපත් වෙත්වා පෙරදිග වසන සත්වයෝද පෙර අනුදිග වසන සත්වයෝද දකුණු දිග වසන සත්වයෝද දකුණු අනුදිග වසන සත්වයෝද පසුදිග වාසන සත්වයෝද පසු අනුදිග වාසන සත්වයෝද උතුරු දිග වාසන සත්වයෝද උතුරු අනුදිග වාසන සත්වයෝද යට දිග වාසන සත්වයෝද උඩ දිග වාසන සත්වයෝද මේ මමද සියලු සත්වයෝ සංසාර දුකෙන් මිදෙත්වා සංසාර රෝගයෙන් මිදෙත්වා සංසාර බයෙන් මිදෙත්වා සංසාර ගින්නෙන් මිදෙත්වා සංසාර දාහයෙන් මිදෙත්වා සංසාර ශෝකයෙන් මිදෙත්වා සංසාර රාගයෙන් මිදෙත්වා සංසාර බැම්මෙන් මිදෙත්වා සංසාර සයුරෙන් මිදෙත්වා නිවන් සුවයෙන් වේවා නිවන් සුවයෙන් සුවපත් වෙත්වා නිවන් සුවයෙන් සුවපත් වෙත්වා මේ සසර පැවැත්මක් වන්නේද මහා දුක් කඳවා මමද සිය සමක් නොවන්නේද මහා රෝග කඳ නොවන්නේය මමද සියලු සත්වයෝ මහා රෝග කඳ දෙවන සසරින් මිදෙත්වා මේ සසර පැවැත්මක් වන් නේද මහා ජරා කඳ වන්නේය මේ සසර පැවැත්මක් නොවන්නේද මහා ජරා කඳ නොවන්නේය මමද සියලු සත්වයෝ මහා දිවන සසරින් මිදෙත්වා මේ සසර පැවැත්මක් වන්නේද මහා ව්‍යාධි කඳ වන්නේය මේ සසර මහා ව්‍යාධි කඳ දිවන සසරින් මිදෙත්වා මේ සසර පැවැත්මක් වන්නේද මහා මරණ කඳ වන්නේය මේ සසර පැවැත්මක් නොවා මහා මරණ කඳ නොවන්නේය මමද සියලු සත්වයෝ මහා මරණ කඳ දෙවන සසරින් මිදෙත්වා මේ සසර පැවැත්මක් වන්නේද මහා භය කඳවා සසර පැවැත්මක් නොවන්නේද මහා භය කඳ නොවන්නේය මමද සියලු සත්වයෝ මහා භය කඳ දෙවන සසරින් මිදෙත්වා මේ සසර පැවැත්මක් වන් නේද මාහද ගිනි කඳ වන්නේය මේ සසර පැවැත්මක් නොවන්නේද මහහද ගිනි කඳ නොවන්නේය මමද සියලු සත්වයෝ මහා ගිනි කඳ දෙවන සසරින් මිදෙත්වා මේ සසර පැවැත්මක් වන්නේද මහා දාහ ගිනි කඳ වන්නේය මේ සසර පැවැත්මක් නොවා මහා දාහදිනි කඳ නොවන්නේය මමද සියලු සත්වයෝ මහා දාහදිනි කඳ දෙවන සසරින් මිදෙත්වා මේ සසර පැවැත්මක් වන්නේද මහා ශෝක ගිනි කඳ වන්නේය මේ සසර පැවැත්මක් නොවන්නේද මහා ශෝක ගිනි කඳ නොවන්නේය මමද සියලු සත්වයෝ මහා ශෝක කඳ දෙවන සසරින් මිදෙත්වා මේ සසර පැවැත්මක් වන්නේද මහරාග ගිනි කඳ වන්නේය මේ සසර පැවැත්මක් නොවන්නේද මහා සසරින් මිදෙත්වා මේ සසර පැවැත්මක් වන්නේද මහා බැඳුණු බැමි වන්නේය මේ සසර පැවැත්මක් නොවන්නේද මහා බැඳුණු බැමි නොවන්නේ මමද සියලු සත්වයෝ මහා බඳුනු බැමි දෙවන සසරින් මිදෙත්වා මේ සසර පැවැත්මක් වන් නොවන්නේද අනන්ත දුක් ගිනි කඳ නොවන්නේය මමද සියලු සත්වයෝ අනන්ත දුක් ගිනි කඳ දිවෙන සසරින් මිදෙත්වා මමද සියලු සත්වයෝ අනන්ත දුක් ගිනි කඳ දෙවන සසරින් මිදෙත්වා මමද සියලු සත්වයෝ අනන්ත දුක් ගිනි කඳ දෙවන සසරින් මිදෙත්වා දුක්ඛපතා චනිදුක්ඛා බයපතා චනිබයා සෝකපතා චනිසෝකා පොන්තු සප්පි පානිනෝ දුක්ඛපතා චනිදුක්ඛා බයපතා චනිබයා සෝකාපදාචනිසෝකා හොන්තු සබ්බී විපානිනෝ දුක්ඛපතාචනිදුක්ඛා බයපතාචනිබයා සෝකාපතාචනිසෝකා හොන්තු සබ්බී විපානිනෝ සම්පූර්ණ දක්ෂණ කර්මස්ථානය වලට මේ අවස්ථාව මොහොතින් මොහොත ගෙවි ගෙවි ගොස් විනාශයට පත්වන්නේමය සියලු අවස්ථාවෝ මොහොතින් මොහොත ගෙවි ගෙවි ගොස් විනාශයට පත්වන්නෝමය සියලු අවස්ථාවෝ මොහොතින් මොහොත ගෙවි ගෙවි ගොස් විනාශයට පත්වීම ධර්ම ස්වභාවය කොට ඇත්තාහුය මුලාවට පත් සත්වයෝ මෙබඳු අවස්ථා යහපතයිගෙන ඒ ඒ අවස්ථාවන්හි ඇලි ගැලි වාසය කරන්නා වූය මේ අවස්ථාව මොහොතින් මොහොත ගෙවි ගෙවි ගොත් විනාශයට පත්වන්නේමය සියලු අවස්ථාවෝ මොහොතින් මොහොත ගෙවි ගෙවි ගොස් විනාශයට පත්වන්නෝමය සියලු අවස්ථාවෝ මොහොතින් මොහොත ගෙවි ගෙවි ගොස් විනාශයට පත්වීම ධර්ම ස්වභාවය කොට ඇත්සාහුය මුලාවටපත් සත්වයෝ මෙබඳු අවස්ථා යහපතයිගෙන ඒ ඒ අවස්ථාවන්හි ඇලි ගැලී මුලාවටපත් සත්වයෝ මෙබඳු අවස්ථා යහපතයිගෙන ඒ ඒ අවස්ථාවන්හි ඇලී ගැලී වාසය කරන්නාහුය සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය මග්ගේ ඒත මග්ගෝ විසුද්ධියා සබ්බේ ධම්මා අනාත්තාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ ඒත මග්ගෝ විසුද්ධියා විපස්සනාවේ උත්තරීතර වන්නා ගුණින් ගත කරන්නා මේ පිළිපද මේ ශාසන තුල අප්‍රමාදීව කටයුතු කරලා නිවන් සාක්ෂාත් කර ගැනීමට මාර්ගය පාදා ගන්නවා කියා සීකර ගන්න ඕනේ ඒ නිසා යම් ආකාරයෙන් මේ පින් අද ඒ තමන්ගේ තිබෙනා වූ කටයුතු බලා ගැනීමේදී හොඳින් සංවර භාවය ඇති කරගෙන ඒ ඒකාන්තයේ මේ දේත වන්නා වූ සතර සතිපට්ඨාන යන වලාක්ෂිත පුරුදු වෙන්න ඕනේ. ඒ වගේම වතහා ගන්න ඕනේ කායानुපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන මේ සතර සතිපට්ඨානින් වැඩෙන ක්‍රමයක් තිබෙනවා. තමන් යන්නේ කරන කියන සෑම කටයුතු කරන වෙලාවක වටවිට බලන කතා කරන කතා කරන සෑම වෙලාවකම මම මේ කතා කරන කතාව ක්‍රියාව ඒ ඒ නැත්නම් ඒ යම් ආකාරයෙන් හිතවිල්ල කියන කරන ක්‍රියාව කියන කතාව එබඳු ආකාරයෙන් ඕ ලෝභයේ තරහවට මෝඩකමට හේතු වෙනවාද කියලා සිහි කරලා බලන්න පුදු වෙන්න ඕනේ. එහෙමනම් ඒක වහා පහ කර දමන්න පුදු වෙන්න ඕනේ. නැවත මම ඉබඳුදී අතුරු කරන්නේ නැහැ. පහ කර දමනවා පහ කර දමනවා කියා තේරුම් අරගන්න ඕනේ. ඒ වගේම ලෝභක්ෂේත, දේසක්ෂේත, මෝහක්ෂේත හේවත් නිවනට හේතු වෙන්නා වූ කතාවද්ද, ක්‍රියාවද්ද, හිතවිල්ලක්ද එහෙම දෙයක් නම් මම ඒක අතුරු කරනවා කියා සිහි කරන ඊටම කටයුතු කරන්න ඕනේ. යන්නේන කරන කියන කතා කරන කතා නොකන වදිත කරන සෑම අවස්ථාවකම සතියෙන් ඉඳලා මෙන්න මේ ආකාරයේ තේරුම් ගන්න පුළුවන් ගානම් මේ පිළිතුරු ප්‍රතිපත්තානේ වැඩෙනවා. ඒවා ස්වභාවයෙන් කරන සියලු ක්‍රියාවන් පිළිබඳව මෙහෙම දකින්න පටන් ගත්තා නම් කායානුපස්සනාව වැඩෙනවා. තමාට ඉන්නාව දැනින්නාව සියලු වේදනා වින්දනයන් සිටී මෙසේ ධර්මානුකූලව සිහි කරලා විදියේ යුද්ධ මොකද්ද විදියේ යුද්ධ මොකද්ද කියලා තේරුම් අරගන්න පුළුවන් වුණා නම් ඒ තුලින් වේදනානුපස්සනාව වැඩෙනවා. යම් හිතක් පහළ වුණා නම් පහළ වුණා වූ හිතක් හිතක් පාසා මේක බං ජාති හිතක්ද ලෝභ තරහ මෝහ කියන ඒවට වැටෙන හිතක්ද අලෝභ ආදී සමෝහයට හේතු වෙන හිතක්ද ලෝභක්ෂේත මෝහක්ෂේත මෝහක්ෂේත හේතු වෙනවාද කියලා සිහි කරගෙන යමකින් ලෝභාක්ෂේ, දේසාක්ෂේ, මෝහාක්ෂේ, පොකොලිස්සේ තියෙනවා නම් හේතු තියෙනවා නම් එවන් වන්නාවිත් මම පහල කරනවා, එවන් වන්නාවිත් වඩනවා. ලෝභයේද, ද්වේෂයේද, මොහේද හේතු වෙනවා නම් ඒ සසර දුකට හේතු වෙන්නේ ඒවා මම පහකට දමනවා කියන්නේ මේ ආකාරයෙන් මුලින් Taman සිහිනුවමින් තේරුම් අරගෙන මේ කාර්යයෙන් කරන්න පටන් ගත්තා නම් මේ පිළිතුර මේ මොහොතේ ප්‍රමුඛයේ චිත්තානුපස්සනාව වැඩෙනවා. ඒ වාගේ ලෝක ධර්මතාවයන් ඇතුළු කරනකොට ඒ ලෝක ධර්මතාවයන්ගේ ස්වභාවය සිහි කරලා ඒවා ලෝභීට තරහවට මොහොතකම වැඩෙනවා නම් වහා මම ඒවා පහ කරනවා මම ඒවා ඇතුළු කරන්නේ නැහැ. ඒ වාගේම ලෝභක්ෂේත, ද්වේෂක්ෂේත, මොහක්ෂේත හේවත් නිවනට හේතුකාරක නම් ඒ බඳු වන්නා වූ දේ මම ඇතුළු කරනවා, ඒ බඳු ධර්මතාවය ඇතුළු කරනවා කියා මේ ආකාරයෙන් ඇතුළු කරන දහම් පහ කරන දහම් තේරුම් ගන්න ඕනේ. මේවා කාටවත් කියා දීලා උරු කරන්න පුළුවන් කමන්නේ ක්‍රමේ පමණක් කියා දෙන්න පුළුවන්. ඒ කාරණේ මොකද්ද කියලා තේරුම් අරගන්න එක සෑම දිනම තම තමන්ගේ බුද්ධිමත්ත්වයෙන් කරගන්න ඕනේ. හොඳින් ඥානවන්ත වෙන නුවණින් තේරුම් අරගෙන සිහි කරලා ඒක හුරු පුරුදු වෙනකන් නිතරම වඩන්න ඕනේ. වඩලා හුරු පුරුදු නම් නිරායාසයේ ධර්මානුකූලව පිළිතන්න පටන් ගන්නවා. ගුරු පුරුදු කරගත්තා වූ භාවනා සමාපත්තානේ නිතර වැඩිෙන්න පටන් ගන්නවා. මේ ආකාරයෙන් ගුරු පුරුදු කරගත්තා නම් નિરાයාසයෙන් මේ පිළිදු නිවන් දකින්නවා කියන කාරණේ කිසිම ප්‍රශ්නයක් ඇතිලයක් නෙමෙයි. ඒ වගේම සමාපත්තානේ පූර්ණ කරලා ඒකාන්තයේ මේ පිළිදු ආරස්ථානික මාර්ගයේ වැඩෙනවා. සත්බොධ්‍යංග පූර්ණ වෙනවා. ඒ සියලු ආකාරයෙන් පූර්ණ භාවයටපත් වෙලා උතුම් නිවන් සාක්ෂාත් කර ගැනීම ඒකාන්තයේ සිද්ධ වෙනවා. බාධා නැතුව යනවා. පොදින් තේරුම් අරගෙන මේ ආකාරයෙන් ඒ කටේන් තේරුම් අරගෙන සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්න ඕනේ. ඒ හුරු පුරුදු කර ගැනීම අද මේ දවසේදී සිදු කරගෙන සිදු කරගෙන ඒ වගේම මුළු ජීවිතයේ තියෙන කල්හිදී ඒ කටයුතු සනුකූලව තමන්ගේ කටයුතු කරන්න දිනපතා හුරු වෙන්න ඕන පුරුදු කරගන්න ඕනේ. ඒව ඇති වෙන්නා වූ සියලු බාධක ඉවත් කරලා යහපත් ගන්නා මාර්ගයේ ප්‍රගුණ ප්‍රයත්නාවට පත් කරගෙන තමාගේ සියලු ආකාරවන්නා වූ ජීවිත ජීවන මාර්ගය සකස් කර ගැනීමට පවා ඒක හේතු වෙනවා. ඒ ආකාරයෙන් හුරු පුරුදු කරගත්තා නම් ඒ කාන්තේ මේ අධ්‍යයනයේ කෙලවර වෙන්න ඉස්සෙල්ලා මේ පිළිබඳව නිවන් සාක්ෂාත් කරගැනීමේ පූර්ණ කරගැනීමේ අවස්ථාව තියෙනවා. ඒ උතුම් අවස්ථාව සීකරන මේ සම්මා සම්බුද්ධ ශාසනයේ උත්තරීතර වටිනාකම සීකරගෙන මේ සී සද්ධර්ම රත්නීති වෙන වටිනාකම සීකරගෙන සියලු කටයුතු වලදී මේ උත්තර විතරවන්නා නිවන් අවබෝධ කරගෙන තිබෙනා වූ කතර සතිපට්ඨාන මාර්ගයම අනුගමනය කරනවා කියා මුදී කටයුතු කරන්න පුළුවන් වෙන්න ඕනේ. වෙන දේවල් නෙමෙයි අපිට වැදගත් වෙන්නේ. ලෝකයේ හත්ක් විති රජකම කියා ලැබුණත් ඒ වගේ මහා රාජ සම්පත් ලැබුණත් ඒ වයින් වැඩක් නෑ. විශ්ේවල් වෙනවා කවදා හරි ගෙවිලා විනාශ වෙලා යනවා. මොන සම්පත්තියක් අරගත්තත් මොන දේපොළ ඉදකටම් මොන යාන වාහන ආදී කියලා අධිපති ගන් කිව්වා මේ සෑම සියල්ලක්ම ගැලවිලා විනාශ වෙලා යනවා ඒවා අතුරු කරන කයත් විනාශ වෙලා යනවා ව්‍යාපාරයෙන් උපදී තේරුම් මාගෙන කවදාක තන සප්‍රමාණ සංසාරයකටම අධිපති ගන් කිව්ව කිසිම දෙයක් අදාපාතර නැහැ කෙබඳු ආකාර හැඩයි වැඩයි ලස්සනයි කියන ශරීරයක් පරිහරණය කරමින් අනන්ත සංසාරයේ අනන්ත අධ්‍යව ගෙව්වා ඒවා සියල්ල ගෙවිලා විනාශ වෙලා ගියා කිසියම් ආකාරයෙන් එහෙම ගෙවෙන්නේ නැති විනාශ වෙන්නේ නැති කිසිම දෙයක් කිසිම සම්පත්තියක් පැවැත්ම තුල නැහැ කියලා උපදී තේරුම් අරගෙන ඒ බඳු වන්නාව පැවැත්මක තිබෙන්නා වූ දේ මොකද්ද අරගත්ත හැම දෙයක්ම විපරිණාමයටපත් වෙලා විනාශයටපත් වෙනවා අල්ලන්ට දෙයක් නැහැ මම කීවට මගේ කීවට මගේ ආත්මයයි කියා කෙබඳු ආකාරයෙන් දෘෂ්ටි ගත්තත් කෙබඳු ආකාර උච්චාර කරත් ඒ හටගත් දේ විපරිණාමයටපත් වී වෙනසීම අංශු මාත්‍රයක්වත් වෙනස් කරන්න සමතේක ලෝක පහළ වෙලක් නැහැ පහළ වෙන්න හේතුත් නැහැ ඒ නිසා අප අපගේ බඳු ආකාරයකටෝ මම කීවාද මගේ කීවාද මගේ ආත්මය කියා සිහි කරගත්තාද එසේ ගත්තා නම් අපේ බලාපොරොත්තු වෙන්නේ ඒක එසේ පවත්තන්ට නමුත් එසේ පවතිනා වූ කිසිම ධර්මතාවයක් ලෝකෙ කිසිම තැනක ඇත්තේ නැහැ හටගත් යමක් ඇත්නම් ඒකාන්තයෙන් විපරිණාමයටපත් වෙනවා විනාශයටපත් වෙනවා මේ ධර්මතාවයයි හොඳින් තේරුම් අරගෙන ඒ බඳු වන්නා වූ දෙයක් තුළ නිස්සාර බව නිසා කාරත්වයක් කොයින්ද කියලා නුවණින් වටහා ගන්න උත්සාහ කරන්න ඕනේ. නිස්සාරවන්නා වූ බඳු පැවැත්ම පරිහරණය කළා මම කවදා කොහොම ප්‍රතිඵලයක් ලබා ගන්නද? උපන්නා වූ කය ජීවත් කරන්න ඕනේ. මරණ තුරු ඉවත් කරන්න ඕනේ. ඒ සඳහා අවශ්‍ය දේ නොකළොත් ඒක වෙහසක් වෙනවා. ඒ නිසා මම මොකද කරන්නේ? ඒ දොඩයි මම මේ යමක් පරිහරණය කරනවා නම් පරිහරණය කරන්නේ වෙන වටිනාකමක් නිසා නෙමෙයි කියලා ධර්මානුකූලව තේරුම් අරගෙන ලෝකයේ පිළිබඳව වටහාගෙන මෙතේ කටයුතු කරන්න මේ පිළිබඳව අදහස් කරන්න ඕනේ. මේ දහම් වැටුණා නම් ඊයට සතර සතිපට්ඨානිය වැඩින්නේ. හොඳින් තේරුම් ගන්න ආර්ය මාර්ගයේ පූර්ණේ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ මගපල සාක්ෂාත් වෙන්නේ බඳු දහම් තේරුම් ගත්තා එකයි. හොඳින් මේ දහම් තේරුම් අරගෙන විචාර ලෝකේ සාරයි කියා වටින්නේ වටින්නේ හැටියට ගණන් ගන්න යන්න එපා. විචාරවන්නා ලෝකේ වටිනා හැටියට මනින්ට යන්න එපා. යහපත් වන්නා වූ ආකාරයේ ධර්මයේ තේරුම් අරගෙන ඊට අනුකූලව මම මේ කටයුතු කරනවා. ඒ වගේම අනික් අයට කියා දෙනවා යහපත් වන්නා ගුණින් ඒ සාන්තිය වූ ලෝක සතුරෝලා අමා සාන්තිය ගැන දුම් බුදු පියාණන් වහන්සේ දේශනා කළවදාලේ පරම නිවන සාන්තිය මෙසේ උදා කරගන්නවා කියා මෙසේ දහම් සිතින් නිතර පෝෂණය කරගන්න පුරුදු වෙන්න ඕනේ. ඒ ආකාරයෙන් කටයුතු කරලා යන්නේන කරන කියන කතා කරන කතා කරන වටපිට බල සෑම ඉරියව්වක්ම පවත්වන ඉලාවක මේ දහම් අදහමින් මේ දහම් නුවණින් දහම් සතියෙන් ඉඳ පුරුදු වෙන්න. ඒ ආකාරයෙන් කරනකොට තමයි මේ පිළිද මේ සම්මා සම්බුද්ධ ශාසනය තුළ වික්ෂු වික්ෂුණී වාසික වාසිකා කියන්නා මේ දිවි සතර නියම පිරිස වලට වැටෙන්නේ ඒ නිසා මුදින් තේරුම් අරගෙන ඒ බඳු වන්නා වූ පිරිසක් කියලා සිහි කරගෙනයි ඒ බඳු උත්තම පිරිසකටයි වන්දනාමාන පූජා සත්කාර කරලා ගෞරව අපෝපස්ථාන කරලා ඒ පින්නතුන් දානමාන පූජා සත්කාර සිද්ධ කරන්නේ ඒ නිසා මුදින් තේරුම් අරගන්න ඕනේ මේ බඳු උත්තම පිරිසකට ලැබෙන්නා වූ දානමානේ දුස්සීලව ඉඳගෙන පාපතරව ඉඳගෙන වැරදි වැඩ කර කර වන්දනවා නම් ගිනි කෑවා වෙනවා මුදින් තේරුම් අරගන්න ඕනේ මේ පාපින්න වැටෙන්න එපා යහපත් වන්නා වූ ගුණෙන් ඉඳලා ඒ සීලවන්තව ගුණවන්තව යහපත් ශාසන ගුණෙන් යුක්ත වෙලා ඉඳලා නියම සාසන ශ්‍රාවකත්වයෙන් යුක්ත වෙලා ඒ දානීය පරිභෝග කරන්න බලාපොරොත්තු වෙන්න ඕනේ. එවන් ශ්‍රාවකයෝ එවන් දානීයක බඳු ආකාරයෙන් පරිභෝග කරන්නේ මේවා රස පිණිස නෙමෙයි, අතීමිතව බල පුරවා ගන්න නෙමෙයි, හැඩ වැඩ වෙන්න ලක්ෂණ වෙන්න මේ කය ප්‍රබෝධ කර ගන්න නෙමෙයි. යම් ආකාරයකින් යාරි මාර්ගයේ පූර්ණේ කරන්නා මාහට යම්සේ මේ කය ක්ලාන්ත කරගින්න නැති වෙන්න ඕනේ, අප්‍රාණිකව නැති වෙන්න ඕනේ. ඒ වාගේම යම් ආකාරයකින් ඔය පරිසි වේදනාවක් නැති වෙන්න ඕනේ. ඒ වාගේම ඒ ආකාරයෙන් දී කරගෙන සාපි පාසා දුරු කරගන්න බලාපොරොත්තු වෙන ආර්ය මාර්ගයේ පූර්ණේ කර ගැනීමට එයින් ලැබෙනා උපනිශ්‍රේ බලාපොරොත්තු වෙමි මම අද මේ දානීය පරිභෝග කරන්නේ ඉන් වැඩියක් මම ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ කියලා සතෘෂ්ණාව අත්තර දමන්න ඕනේ බලාපොරොත්තු අත්තර දමන්න ඕනේ වැඩියෙන් කණ්ඩ අඩුවෙන් කණ්ඩ කියන මේ මුලා කතාවන් ඉතින් අත්තරලා දමන්න ඕනේ එසේ අත්තර දමලා මේ ජීවිතය පරිහරණය කරන්න යම් පමණක් සෑහෙන නම් මට හොඳටම සෑහෙනවා කියලා ඒ ආකාරයෙන් සනසවන්න පුරුදු වෙන්න ඕනේ මෙන්න මේ ආකාරයෙන් සනසෝලා එයින් එහාට මේ දානි ගැන රාගිනු ගැන හිතන්න යන්නේ නැතුව ඔය ආකාරයෙන් හික්මවා ගත්තා නම් පත්ත වේක්ෂාවෙන් යුක්තව දානි ගත්තා වෙනවා පත්ත වේක්ෂාවෙන් යුක්තව මේ දානි ගත්තා නම් ඒ මොහොතේ පටන් ඒ දාණයෙන් ගත්තා වූ මගේ පෝෂණය පවා ක්‍රියාත්මක වෙන්නේ තමන්ගේ අදහස් කරපු ආකාරයටයි. ඒ නිසා ඒ දාණයෙන් පෝෂණය වෙන්නා වූ කයක් කලබුම් ඇති කරන්නේ නැහැ. සාන්තභාවයේ විරසක දේවල් ඇති කරන්නේ නැහැ. සාන්තභාවයේ උපනිශ්‍රේ වෙනවා. පොදින් කරුණු තේරුම් අරගෙන මේ ආකාරයෙන් මේ දාන ආදී පරිභෝග කරන්න බලාපොරොත්තු වෙන්න ඕනේ. මේ ආකාරයෙන් පරිභෝග කරලා තමයි අද මේ ආදී මාර්ගය අනුගමනය කරමින් සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණේ කරගෙන ධර්මානුකූලව වාසය කරමින් ධර්ම ගුණයන් සිහි කර ඒ ආකාරයෙන් සීල සමාධි ප්‍රඥා වර්ධනය කරමින් නම් සාක්ෂාත් කරගන්න බලාපොරොත්තු වෙන්න. දැන් මේ දාන මාන පූජා සත්කාර කරන තුනත් ඉතින් දවස් 10 දිනක් සෑම සිද්ධියක් යටපත් වෙනවා.